පවත්වන්නට යෙදුන ධර්ම සාකච්ඡා මෙම සංයුක්ත තැටියට අඩම් විය. අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුළත් කොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වටන සිරිසදම් සංයුක්ත තැටිපෙළේ හයවන තැටියයි මේ. එම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වටා මේ භයංකර සසරින් එගොඩ වීමට සිළු දෙනාම අධිටන් කරගනිත්වා. තම තමන්ට ඇති ධර්මයේ නොවැටහුන් තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩිම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙනසුරාදා දිනවලදී උදේ 9 සිට පවත්වනු ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසේ පොය හා පසළොස්වක පොය දිනවලදී ප්‍රාර්ථන සීල ව්‍යාපාරයන් වලදීද පුළුවන් ගමන් මාර්ගය. නිට්ටමුවේ සිට මාර්ගාංක 348 රුවන්වැල්ල යන බස් එකකින් පැමිණ ගුණගල්දෙනිය හන්දියෙන් බැස වස්නාවකට පාරේ යාර 200ක් පමණ පැමිණෙන්නට අරිය චින්තාශ්‍රමයේ හමු වේ. තම වාහන වලින් එන අය නිට්ටඹුවේ සිට පැමිණ උරාපොළ හන්දියෙන් වමට හැරී එතන සිට සතක්ම 9ක් පමණ පැමිණෙන විට ගුණගල්දෙනිය හන්දිය හමු වේ. දැන් අපි මෙම සංයුක්ත තැටියේ ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු.